හුස්ම ගත්තා. හොඳටම විශ්වාසද? ඔව් විශ්වාසයි. කොහොමද ඒ විශ්වාසය කියන්නේ? මැරුන්නේ නැහැ. නේද? හැබැයි මේ වෙනකන් ගත්තද කියලා දන්නේ නැහැ. හුස්ම ගන්න එකත් මං කරන්න ගියා නම් මෙලහට මැරිලා ගොඩක් කල්. ඇයි? අනිවාර්යෙන් අමතක වෙනවා. හුස්ම ගන්නවාද හුස්ම වැටෙනවාද? හුස්ම වැටෙනවා. මං කරන දෙයක් නෙවෙයි. නේද? ඔන්න gedare ඉන්න අම්මෙක් මේ මේ මේ මේ මෙනෙහි කිරීමත් එක්ක පින්වත් මේ සකස් වෙන තේරෙන්න ඕන ලක්ෂණ තුනක් තියෙනවා. හරිද? ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද ලක්ෂණ තුන? තව ටිකක් වෙලා යනකොට අපිට ඔන්න අනිත්‍ය ස්වභාවය දැන් මේ උස ගියා නෙවෙයි උස යව්වා නෙවෙයි උස ගියා කියන තැන තියෙන්නේ ළමයාට පාලනය කරන්නත් බෑ දෙමව්පියන්ට පාලනය කරන්නත් බෑ ඒක සිද්ධ වෙන දෙයක් එහෙනම් ඒක මගේද? එහෙනම් ඒක මට ඕන හැටියට පාලනය කරන්න පුළුවන්ද? එහෙනම් මේ ශරීරය ආත්මද? ආත්ම නෑ. ඇයි? මොනවා කරන්නද නේද? මොනවා කරන්නද කියලා අපිට යමක් ගැන දැනෙනවා නම් මොනවා කරන්නද ඉතින්? නේද? මොනවා කරන්නද කියලා දැනෙනවා නම් මගේ පාලනය නෑ නේද? මේ බලන්න. උදේම ඇවිල්ලා කියනවා ගෙදර ඉන්න අම්මා හරි වැඩේනේ. ඊයේ මේ ආණ්ඩුවෙන් සීනි වැඩි කරලා එතකොට තාත්තට කියන්න වෙන්නේ මොකද්ද? මොනවා කරන්නද? ඇයි? මට කරන්න දෙයක් නැහැ. ඇයි? පවත්වන්නත් බෑ, නවත්තන්නත් බෑ. පවත්වන්නත් බෑ. ඔව් මතක තියාගන්න අනාත්ම ලක්ෂණය තුල තියෙන්නේ Tamanට ඕන හැටියට පවත්වන්නත් බෑ, Tamanට ඕන හැටියට නවත්තන්නත් බෑ. මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා පවත්වන්න නවත්තන්න බෑ. ඉතින් ආණ්ඩුව සීනි වැඩි කරපු එක නවත්තන්නවත් පවත්වන්නවත් බෑ. ඉතින් අම්මා කොහොම ඇවිල්ලා කියනවා මේ විදිහට හරි වැඩේ ඉන්නේ ඊයේ මෙහෙම හිතුවා තාත්තා කියනවා මොනව කරන්නද කියලා. අනිත් පැත්තෙන් ඒ වෙලාවෙම ඔන්න තාත්තා කියනවා මම ගියා උදේ පාන්දර මේ ලේ බලාගෙන ඉඳ සීනි වැඩි වෙලා නේ කියලා. එතකොට අම්මට කියන්න වෙන්නේ මොකද්ද? මොනවා කරන්නද? පවත්තන්නත් බෑ. අන්න එහෙනම් ඒ වගේම තමයි මේ ශරීරය. මට ඕන හැටියට තියෙන්නේ නෑ. මට ඕන හැටියට උස යන්නේ නැහැ. මට ඕන හැටියට හුස්ම ගන්නවත් නැහැ. මට ඕන හැටියට මොකක්වත් වෙන්නේ නැහැ. අනුන්ගේ වැඩපිළිවෙලක් එක්ක ජීවත් වෙන්න වෙලා. අනුන්ගේ වැඩපිළිවෙලක් වෙනවා. අනුන්ගේ කියලා කිව්වේ ඇයි? මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. හැම රැලි වැටෙනවා. ඉතින් මොකද කරන්නේ? කෙසුදු වෙනවා මොකද කරන්නේ? කැකුම හැදෙනවා මොකද කරන්නේ? බඩගිනි වෙනවා මොකද කරන්නේ? සීතල දැනෙනවා මොකද කරන්නේ? කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. නේද? එහෙනම් අන්න ක්‍රමානුකූලව අපිට අදහසක් ඇති වෙන්න ඕනේ. මේක මගේ කොට ගන්න පුළුවන් කමක් නැහැ. විමසා බලනකොට මගේ කොට ගන්න පුළුවන් කමක් නැහැ. හරිද? එතකොට මේක කෙටියෙන්ම එක වචනයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙහෙම. පින්වත් මේ මේ හැම දිරලා යන හින්දා කුණු ඇඹරෙනව නේද? නේද? එතකොට හැම දිරන්නේ නැති වෙලාවක් එහෙම තියනවාද? නියපොතු වැවෙන විශේෂ වෙලාවක් එහෙම තියනවාද අපේ ශරීරේ? කවුරු හරි කියනවාද මගේ නියපොතු වැවෙන්නේ රෑ 12යි 1යි අතර. අනිත් වෙලාවට නැවතිලා තියෙන්නේ. එහෙම කියන්න බෑ. හැම වෙලාවෙම මොකද වෙන්නේ? වෙනස් වෙයි වෙනස්. හැම වෙලේම මේ ශරීරය වෙනස් වෙනවා. අන්න ඒක හිඳයි ආහාර ගන්න වෙලා තියෙන්නේ අපිට. නේද? මේක පවත්වන්න වෙලා පොඩ්ඩ එහෙම වුණොත් හයියෙන් හැප්පෙන්නවත් බෑ කොහේ හරි මේ ශරීරයත් එක්ක ගිහිල්ලා. පොඩ්ඩ එහෙම වුණොත් ඔක්කොම ඉවරයි. එහෙනම් මේක පරිස්සමෙන් පවත්ව ගන්න දැන් කාලයක් තිස්සේ අර අතොරේ යන අතුරේ යන එක්කෙනා වාගේ. පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. ඒකින්ද හරි පරිස්සමෙන් පවත්වගෙන එනවා මොකද හැම නිමේෂයකම මේක වෙනස් වෙනවා. මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. මට ඕන විදිහට වෙනස් වෙනවා නම් ටිකක් හරි හොඳයි කියලා ගන්න පුළුවන්. එහෙනම් හැම නිමේෂයකම වෙනස් වෙනවා නම් මේ තියෙන සියල්ල මේ ශරීර වශයෙන් ගන්න තියෙන සියල්ල හැම නිමේෂයකම වෙනස් වෙනවා නම් ඒක සැපක් හදයිද දුකක් හදයිද ඒක දුකක්ම හදන දෙයක් හරිද ඒක නිසාවෙන්ම විඩෙන් විඩේ විඩෙන් විඩේ විඩෙන් විඩේ අපිට හරියට කායික දුක් ඇති වෙනවා කායික දුක් ඇති වෙනවා. කායික දුක් ඇති වෙනවා. එතකොට කායික වශයෙන් හටගන්නා වූ දුක් ඇති වෙනකොට දත් කැක්කුම්, කන් කැක්කුම් නැත්නම් චක්කු රෝග, සෝත රෝග, ඝාන රෝග, ජීවයා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග ඔය විදිහට තියෙනා වූ නේද? දැන් සෙම්ම සමුට්ටානා, පිත්ත සමුට්ටානා, වාත සමුට්ටානා, කර්ම විපාක ජාගීගේ මේ ඔක්කොම මිත්‍ර වෙවි හේතු වෙවි මේ සකස් වෙන සකස් වෙන සකස් වෙන පීඩාවල් සකස් වෙනකොට පින්වත්නි මට මේ පීඩාව එපා මට ඕනේ නෑ එහෙම හරියන්නේ නෑ කියලා අයින් කරන්න පුළුවන්ද අයින් කරන්න බෑ මේ වෙනස් වීම හින්දා දුකටපත් වෙනවා ඒ දුකටපත් වීම අයින් කරන්න පුළුවන්ද මං අහනවා යමෙකුට පුළුවන් නම් තමන්ගේ කායික පීඩාව යමෙකුට පුළුවන් නම් වෙනස් කරන්න තමන්ට ඕන හැටියට මේ ලෝකේ කිසිම කෙනෙක් දුක් පීඩාව තියාගනේද? හරිද? ආය බලන්න මේ සංකල්පය ගන්න හොඳට යමෙකුට පුළුවන් නම් ඇතිවන්නා වූ පීඩාව වෙනස් කරගන්න. Tamanට ඕන හැටියට පවත්වන්න හෝ නවත්තන්න. ලෝවේ කිසිම කෙනෙක් දුක් පීඩාවක් තියාගනීද? දුක් පීඩා මාත්‍රයක්වත් තියාගනීද? නෑ තියාගන්නෙම නෑ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් යමක් දුකයි නම් හරිද? එහෙනම් ඒක අපි තියාගෙනනේ. යමක් දුකයි නම් කවදාකවත් ඒක ආත්ම වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ යමක් දුකයි නම් ඒක අනාත්මයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක අනාත්මයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක ආත්ම වෙන්නේ නැහැ. ඇයි ඇයි ආත්ම වෙන්නේ නැහැ කියන්නේ නිකම් පිළිගන්න එපා. ඇයි ආත්ම වෙන්නේ නැහැ කියන්නේ ආත්ම නම් ඒ දුකට අපි ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් දුක කියන එක සකස් වෙනවා නම් අපි ළඟ ඒක කවදාකවත් ආත්ම නොවන හින්දායි දරාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආත්ම නම් ඒක හැදෙන්න අපි දෙන්නේ නැතුව පියාගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මේ ශරීරය ගත්තාම පින්වත්නි මම මගේ කියලා ගත්ත මේ ශරීරය ගත්තාම ඒ ශරීරය මට ඕන හැටියට හැදෙන්නෙත් නැහැ. නිබඳව නිබඳව නිබඳවම වෙනසට භාජනය වෙනවා. ඒ විතරක් නෙවෙයි එහි බොහෝ දුක් උපදිනවා. ඒ වගේම මේක මගේ කියලා ගන්න පුළුවන්කම කොහොමත්ම නැහැ. නේද? කෙටියෙන් කෙටියෙන් ගත්තොත් මේ ශරීරය සත්වයාය පුද්ගලයාය කියලා ගන්න පුළුවන්ද? මගේ දරුවාගේ ශරීරය පුතාය කියලා ගන්න පුළුවන්ද? ඒ ශරීරය මොකවත්වත් දන්නේ නෑ මොකක්වත් දන්නේ නෑ මොකක්වත් දන්නේ නෑ වෙන දෙයක් දන්නෙත් නෑ වෙච්ච දෙයක් දන්නෙත් නෑ මොකක්වත් දන්නේ නෑ වෙන දෙයක් දන්නෙත් නෑ වෙච්ච දෙයක් දන්නෙත් නෑ මොකක්වත් දන්නේ නෑ ඒක ඔහේ තියේ හරි බස් එකක් වගේ එක එක බස් ඉතින් එක එක විදිහනේ නේද ඉතින් අපිටත් ඉතින් මේ හම්බෙච්ච එක වැවිච්ච එක නේද වැවිච්ච එක හම්බෙච්ච එක අරගෙන ඉතින් යනවා ඒ ඒ සත්වයෝ ඒ ඒ සත්ත්වනිකායවල වල සත්වයොත් මොකද කරන්නේ? හම්බුණා තරු දෙකක් ඉතින් ඉගිරිලා ආයන. හම්බුණා හොටක් ඉතින් ඕන් එකෙන් හරනවා. නේද? ඒ ඒ සත්වයන්ට හම්බෙච්ච හම්බෙච්ච විදියට ඒ කට්ටිය ඒ ඒ ඒ ශරීරයෙන් ප්‍රයෝජන ගන්නවා. අපිටත් හම්බෙච්ච බෙරේ කියලා මම කලින්ම කිව්වා. නේද? හම්බෙච්ච බෙරේ වදිනකොට සතුටක් උපදිනවා. ආන් ඒක ඔස්සේ ඉතින් මේක නේද මොකද කරන්නේ? ඔහම ඔහම වටපිට බල බල බල බල බල බල බල බල බල බල ඉතින් ඉන්නවා. නේද? උදේ ඉඳන් හැන්දෑව වෙනකම් බල බල ඉන්නවා. හා ඉතින් හම් වෙච්ච එකනේ. නේද? හා. ලැජ්ජාලි වගේ දේම කියද්දි නේද? හොඳයි. ඊළඟට බලමු. එහෙනම් කෙටියෙන් ඉතා කෙටියෙන් ඔන්න අපිට තේරෙනවා මොනවද මේ ශරීරයේ තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර. මේ හතරට එකිනෙකා පිළිබඳ සිතුවිලි වෙන දෙයක් පිළිබඳ සිතුවිලිත් නැහැ. එතකොට මේ පමණකින්ම තව කාරණාවක් තියෙනවා කියන්නේ. අනිත් අයගේ ශරීර ගත්තාම ඒවත් එහෙමද නැද්ද? එහෙනම් මේක හොඳය අනිත් ඒවා පහත්ය මේක පහත්ය අනිත් ඒවා උසස්ය කියලා ගන්න පුළුවන්ද? දෙකොටාසෙම එකයි. හරිද? හොඳයි. ඔහොම ඕක ටික මතක තියාගෙන පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඊට පස්සේ එකක් අරගෙන සම්පූර්ණයෙන් සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා කමඨහන් 21ේම මොකද්ද කියලා තියෙන්නේ කියලා. මගේ අරමුණ තියෙන්නේ සතිපට්ඨාන දේශනාවෙන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා පහදලා දෙන්න විතරයි. කරන ක්‍රමයේ පහදලා දෙන්න විතරයි නැතුව සම්පූර්ණ මේ සතිපට්ඨානයේ තියෙන ඔක්කොම ටික අරගෙන කමඨහන් 21 පිළිබඳ සාකච්ඡා කිරීමක් නෙවෙයි. එහෙම කරා කියලා ඉතින් පොතකින් පතකින් බලාගත්ත හැකි. නේද? කරන ක්‍රමය මොකද්ද කියලා තේරුම් ගන්න එක තමයි අපි කරන්න ඕන හින්දා මේ විදිහට අපි මේක සාකච්ඡා කරන්නේ. හොඳයි. දැන් පින්වත්නි එහෙනම් අපිට දැන් යම් කිසි ප්‍රමාණයක අදහසක් ආවා මේ ශරීරය සත්වයේ පුද්ගලෙ නෙවෙයි කියලා. ඔන්න ඔය විදිහට එන අදහසට කියනවා නැති සිහිය උපදිනවා කියලා. ඒකට කියනවා නැති සිහිය උපදින. ඕකට කියනවා සිහිය කියලා. හරිද? මොකද ඇත්ත පිළිබඳව Tamanට ධර්මයක් ශ්‍රවණය කරලා මතක් වෙනවා. එන්නේ මේ මතක් වෙනකොට කියනවා මෙච්චර වෙලා කල් මං හිටියේ අසිහියෙන්ය මෙන්න මට සීය ඉපදුනා කියලා. මේ ශරීරයෙන් ඇති වැඩක් නෑ. මේක දුකයි. මේක අනිත්‍යයි. මේක දුකයි. මේක වෛද්‍යවරයා ඉස්සෙල්ලාම වෛද්‍ය ශිෂ්‍යයා වෛද්‍ය විද්‍යාව ගැන ගුරුවරයෙක් ඉගෙන ගන්නවා. නේද? ඒ ඒ නේද දවසකින් දෙකකින් ඔය ලෙඩටික් ගැන උගන්වලා එවන්න එපා. නෑ ඊට පස්සේ මොකද කරන්නේ? පුහුණු කරවනවා. නේද? විභාග තියනවා, පාඩම් කරවනවා. හ්ම් පුහුණු කරවනවා. ප්‍රායෝගික පරීක්ෂණ වලට දානවා. ඇයි දන්නේ ඇයි? මොනවාද ඒ හදන්නේ? පස්සේ මෙන්න පුහුණු වුණාට පස්සේ ලෙඩෙක් එනකොටම නිවැරදි සංඥාව එයාගේ හිතෙන් උපදිනවා. උපදින්න තියෙනවා. නේද? එහෙනම් දැනගත්ත ගමන් එළියට දාන්නේ පුහුණු කරලායි දාන්නේ එළියට. පුහුණු කාලය කියලා ඕනම විශේෂත්වයක තියෙනවා. එතකොට ධර්මයක් පොතකින් බලලා හරි අහගෙන හරි දැනගෙන විතරක් හරියන්නේ නෑ වගේ නේද? ඇයි පුහුණු කරන්න ඕනේ. පුහුණු කරපුවාම තමයි Tamange හිතෙන් නැగిලා එන විදිහට එන්නේ. එහෙනම් ඔන්න දැන් දැනගත්ත දෙයක් තියෙනවා. දැනගත්ත දේ අනුව මේ වෙලාවේ නම් සංඥා වගයක් එනවා මේ ශරීරය සත්‍යයක් පුද්ගලයක් නෙවෙයි තමයි වගේ නේද ඒකට කියනවා සිහිය ඉපදුනා කියලා මම අහනවා ඔය ඉපදිච්ච සිහිය තියනකොට අපේ දරුවා දකිනකොට ඔය සිහියෙන් දරුවා දිහා බලනවා නම් බස් එකක් දිහා බලනවා වගේ නෙවෙයිද වෙන්න ඕන ඒ විදිහද නැද්ද නේද පාරේ යන කෙනෙක් දැන් මය දිහා දකිනකොට අදහසක් එන්න ඕනේ ඔය කතා කරාට ඉතින් ඇත්තට ඔය ඔය ඔය නේද? ඔය ඔළුව දන්නේ නැහැ. මේ කට දන්නේ නැහැ කතා කරනවා කියලා. මේ කකුල් දන්නේ නැහැ මෙතන තියෙනවා කියලා. නේද? එහෙම එහෙම අදහසක් එන්න ඕනේ. නේද? ඊළඟට ඒක එක දිගට තියාගන්න බෑ. මේක හැම වෙලෙම වෙනස් වෙනවා. මේක දුක් උපදින දෙයක් කියලා. හරිද? එහෙම නැත්නම් දැන් අපි අර අර ටික ගැන කිව්වේ අර තණ්හාව ඉපදින උපාදානෙ ඉපදින හැටි. නේද? අන්න එතකොටත් සිහියක් ආවද නැද්ද? ආන් ඒ වගේ ලෝකයේහි ඇත්ත පිළිබඳ ධර්මය ඇහෙනකොට සිද්ධ වෙනවා සිහිය ඉපදීම. මොකක්ද? සිහිය ඉපදීම. දැන් මං අහනවා දැන් ඔය ඉපදිච්ච සිහිය කොච්චර වෙලා තියෙයිද? නේද? දැන් පාර යන්න යනවා. දැන් මෙහෙම ඉන්න ගමන් අපි පාර යන්න යන්නේ. දැන් මං කියවන ඉස්සලා පාර යන්නවත් නැහැ කියලා. පාරේ යන්න යනකොට ප්‍රිය රූපයක් දැක නැත්නම් අද හැන්දෑවේ රූපවාහිනියේ ප්‍රිය රූපයක් දකිනවා. දැක්කහම සතුට ඉපදෙනකොටම සතුටක් ඉපදුනා. මේක පරිේශන මට්ටමට ගියොත් හොඳ නෑ. මේක විනිශ්චය මට්ටමට ගියොත් හොඳ නෑ. මේක ලාභ ලැබෙන මට්ටමට විනිශ්චය මට්ටමට ගියොත් හොඳ නෑ. මේක මේ මට්ටමට ගියොත් හොඳ නෑ කියලා අතුලාන්තයෙන් මතක් වුණොත්ද නැද්ද වැඩේ නවතින්නේ. එහෙනම් සිහිය ඉපදුනාට විතරක් මදි මොකද වෙන්න ඕනේ? ඒ සිහිය හැම වෙලේම ඔය ඔය පැත්තෙම වචන එළියට આવත් හොඳයි. ඒක මම බැලුවේ. හැම වෙලේම පවතින්න ඕනේ. ඒ සිහිය හැම වෙලේම පවතින්න ඕනේ. කය ගැන සිහියක් උපදවා ගත්තා නම් එහෙනම් සිහිය උපදවා ගන්නත් ඕනේ. ඉපදිච්ච සිහිය පවත්වා ගන්නත් ඕනේ. සිහිය උපදවා ගන්නත් ඕනේ. ඉපදිත සිහිය පවත්වා ගන්නත් ඕනේ. සිහියට කියනවා සති කියලා. ඔය පවත්වා ගැනීමේ தත්වයට හිතපත් කර ගන්නවට කියනවා ප ဋ ාණ කියලා. ප ဋ ාණය කියලා. එතකොට සිහිය පවත්වා ගැනීමටයි උපදින්නා වූ සිහිය පවත්වා ගැනීමට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? එතකොට අන්න ඒ පවත්වා ගැනීම ඒ කායනෝ අයම්බික වේ මග්ගෝ සත්තානං විසුද්ධියා සත්‍යාගේ సంతානෙහි විසුද්ධිය සඳහා මොනවෙන්ද අකුසල් වලින් කිලුටු නොවි තියාගන්න අකුසල් මාත්‍රයක්වත් මේක ඇතුළට එන්න දෙන්නේ නැතුව තබා ගැනීම සඳහා තියෙන ඒකායන වැඩපිළිවෙල සති විතරක් නෙවෙයි සති ප ဋ ාණයයි එහෙනම් ඉපදිච්ච සිහිය පවත්වාගත යුතුයි එහෙනම් අපි හුඟක් වෙලාවට ධර්මය අහනකොට භාවනා කරනකොට නේද සමහර වෙලාවක් ගෙදර කෙනෙක් මැරුණාම මහා විනාශයක් වුණාම අනාත්මයි කියලා දැනෙන වෙලාවල් වල වැඩක් නැහැ කියලා හිතා ගන්නවා හැබැයි ටිකකින්ම ටිකකින්ම අමතක වෙලා යනවා. ගොඩාක් අසනීප වෙනකොට හිතනවා ඉන්නකෝ මාව නිරෝගී වුණොත් දන්නවා මං කරන වැඩේ කියලා. නේද? හදිස්සියම හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ ආ හිටිය විදිහට මෙන් ඉන්නවා. නේද? හ්ම්. එතකොට මතකද විභාග එහෙම කරන කාලවල වල? මොකද හිතුනේ? විභාග ඉවරුනහම නේද කරන වැඩ කියලා ලොකු සැලසුම් තිබ්බා. හැබැයි ඉවරුනහම මේ හිටිය විදිහටම ඉන්නවා. නේද? ඒ වගේ මේ සිහිය උපදින වෙලාවල් වලදී මමත් ලෝකෝත්තර தත්ත්වයටපත් වෙනවා ඉන්ද්‍රකමම කරන වැඩේ කියලා මේ වෙලාවෙත් තියෙන අදහසක්. ජීවිත අරමුණ ගැනත් මං කිව්වා. ඉඩම් රැක රැක ඉන්නවා, ගෙවල් රැක රැක ඉන්නවා නේද? වැඩක් නැති දේවල් කර කර ඉන්නවා කිව්වා. ඒ වෙලාවෙත් හිතුණා ඉන්ද්‍රකමම ඇත්තට කරන්න ඕන වැඩේ කරගන්නම් කියලා. හැබැයි අන්න ඒ ඉපදිච්ච සිහිය පවත්වා ගත්තේ නැත්නම් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඇයි හිතෙහි ආය අකුසලෙන් අපිරිසුදු වෙනවා. එහෙනම් සිහිය පවත්වා ගැනීම කියන එක කියනක දැන් තේරෙනවද? දැන් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා ඔප්පු කරලා පෙන්නනවා කියලා මම කිව්වා. ඉතින් බලන්න මේක ඔප්පු කරලා පෙන්නනවා කියලා කියලා තියෙන්නේ මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා. හරිද? දැන් එන අපිට කයවල ගැනත් සිහියක් ඉපදුනා. කෙටියෙන් කෙටියෙන් දැන් අපි කතා කරන වෙලාවේ කය කය ගැනත් දැන් ඔන්න පොඩි සිහියක් ඉපදුනා. දැන් ඊළඟට යන් කය කියන එක පැහැදිලිවම සිතුවිලි නැති හරියට බස් එකක් වගේ වාහනයක් වගේ Tamanට අයිතියක් නැති පාලනය කරන්න බැරි වැවෙන එකක් ගහක් වැවෙනවා වගේ සිද්ධ වෙන දෙයක් කියලා අපිට හොඳට දැන් තේරුණා. හොඳයි. දැන් ඊළඟට බලමු කවුද මම මගේ කියලා කවුද කියලා හොයන්න නෙමෙයි යන්නේ මම කවුද අපේ දරුවා කවුද කියලා හොයන්න යන්නේ. දැන් ශරීරය නම් මගේ දරුවා කියලා ගන්න පුළුවන් කමක් නෑ. ශරීර ගන්න බෑ. වෙන මොනවද දන්නේ තියෙන්නේ. ශරීරවලට අමතරව වෙන මොනවාද තියෙන්නේ? ඔන්න අර ඉස්සෙල්ලා කිව්ව වේදනාවල් තියෙනවා. හ්ම්. වේදනාවල් වල ස්වභාවය ගෙතියෙන් බලන්න. මේක හින්දා වෙච්ච අමාරුව පොඩ්ඩක් බලන්නකෝ. හ්ම්. වේදනාවේහි ස්වභාවය දරුවා ඉපදුනා. අර බෙරේ හම්බුණා වාගේ. අම්මා කිරි ටිකක් දිවේ ගෑවා. දිවේ ගාලා කිරි උරන්න දුන්නා. කිරි උරන්න දුන්නාම ජීවිතය අර දුක් විඳ විඳ ඉඳලා ඉඳලා පළවෙනි වතාවට මෙන්න සැප වේදනාවක් ඇති වුණා දිවේ. සැප වේදනාවක් ඇති වුණාට පස්සේ මේ ළමයා කිරි ටිකක් ටිකක් උරලා නවත්තලා බැලුවා. හම්බෙච්ච උපකරණේ හැටිය දන්නේ නැහනේ. නේද? නැවත්තලා බලනකොටම මොකද උනේ? අර ඇතිවෙච්ච සැප වේදනාව නැති වුණා මෙන්න. ඇතිවෙච්ච සැප වේදනාව නැති වුණා. දැන් එයා මොකද කරේ? ආයෙ සුට්ටක් උරලා බැලුවා. ආය ඇති වුණා. ආය නවත්තලා බැලුවා. නැති වුණා. නැති වෙනකොට දැන් එයා කැමති නෑ. ඒකින්ද ආපු වෙලාවෙ ඉඳන් එයාට හරියට වැඩ. ඇයි එක දිගට ඇයි හරි අමාරුවක මේ මනුස්සය වැටුනේ ඇවිල්ලා. මොකද්ද වැටිච්ච අමාරුව? නේද? කිරි උරා බිව්වේ නැත්තම් සැප වේදනාව නැති වෙනවා. එහෙම එකක් තමයි හම්බෙලා තියෙන්නේ. එක දිගට තියෙන එකක් නෙවෙයි මේ ශරීරය. ඇති වෙන ඇති වෙන සැප වේදනා අදාළ ආරම්මණය නැති වෙනකොටම නැති වෙනවා. මේ අමාරුවේ වැටිච්ච මේ ළමයාගේ දිවේ සැප වේදනා ඇති වුණා. දැන් එයාට ආපු වෙලාව ඉඳන් වැඩ අපි හිතමු හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් ආවේ කියලා. අපි කියනවා මේ මේ මිනිස්සු මේ ආපු දිහා බලනවාකෝ අපි අඳුර ගන්නවාකෝ නේද? ඈ එහෙම කියලා කියනවා. කිව්වොත් එයා මොනවා කියයිද? පොඩ්ඩක් ඉන්නවා ඉන්නවා මට හරියට වැඩ මට වට වෙලාවක් නැහැ. මොකද මේ සැප වේදනාව නැති වෙන හින්දා මට හරියට වැඩ. එදා පටන් ගත්ත වැඩේ තමයි නැති වෙන නැති වෙන සැප වේදනා නැවත හදා ගැනීම සඳහා අවශ්‍ය දේවල් ඒක රාශී කරන එක ඉපදිච්ච දවසේම පටන් ගත්තද නැද්ද මේ මේ වෙනකම් මොකද්ද කරන් ඉන්නේ ඇත්තටම බලනකොට මේ වෙනකොනොත් ඇහුවොත් එහෙම හරියට වැඩ නේද? ශිෂ්‍යත් ළමයාගෙනුත් අහනකොට වැඩ. පොඩි අයටත් වැඩ. සාමාන්‍ය අයටත් වැඩ. මැදිහත් අයටත් වැඩ. ලොකු අයටත් වැඩ. ඊයේ පෙරේද මම 75ක 80ක විතර එක්කෙනෙක්ගෙන් අහලා බලුවා. එයාත් කියනවා වැඩ. මොකද මේ වැඩ? ඔක්කොම වැඩ ටික එක මිටකට අරන් කියන්න පුළුවන් අපි මේ නැති වෙන සැප වේදනා හදමින් ඉන්නවා ඇති වෙලා නැති වෙලා යන සැප වේදනා හදමින් ඉන්නවා කිව්වොත් මොකද කියන්නේ? මං කියනවා ඒ වැඩේ විතරයි ඔය කරන්නේ. නේද? තරහ නෑ නේද ඇත්ත කතා කරාට? වෙන මොනව කරන්නද? නේද? අන්න උපදිනවා සිහියක් දැන්. මොකක්ද? ඇති වෙන සැප වේදනාව නැති වෙනවා. ඇති වෙන සැප වේදනාව නැති වෙනවා. එහෙනම් වේදනාව නিত্যද අනිත්‍යද? අන්න වේදනාව අනිත්‍යයි. නේද? හ්ම් ඉතින් අපි වේදනාව අනිත්‍යයි වේදනාව අනිත්‍යයි වේදනාව අනිත්‍යයි කී කී හිටියා. වේදනාව අනිත්‍යයි වේදනාව අසාරයි අසුභයි ඉතින් ඔය කී කී හිටියට හරියන්නේ නෑ කොහෙන්ද බලා ගන්න ඕන? නේද? මහා කලකිරීමක් ඇති වෙනවා එතකොට. මොකද්ද මේ කර කර ඉන්නේ මම මගේ මේ ජීවිතේ? චූටි රසයක් තියෙන දෙකක් අරගෙන දිවේ ගන්නවා. දිය වෙලා දියේ ගෑවෙන යමක් තියනවාද? අන්න එතකොට ජීවයා සම්පස්සජ වේදනා කියලා කියනවා ඒකට. හරිද? ඔන්න ඒ වේදනාව හට ගන්නවා. හ්ම් චොක්ලට් කෑල්ලක් කියලා හිතන්නකෝ. උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් ඉවරයි. දැන් මොකද කරන්න වෙන්නේ? ඊළඟ කෑල්ලක් බඩගින්නටද මේ? බඩගින්නටම නෙවෙයි මේ. නේද? ජීවත් වෙන්නම නෙවෙයි මේ. මොකද කරන්නේ ඊළඟ කෑල්ලත් ආය දිය කරන්න ඕන දිවේ තියලා. දිවේ තියලා දිය කරන්න ඕනේ. ඒ දිය කරන්න පහසු වෙන තමයි දත් ටිකක් තියෙන්නේ. තණ්හාවට හැදිච්ච ඒවා. හරි තණ්හාවට හැදිච්ච විදිහ මේ. දිවේ දිය කරන්න ඕන හින්දා දත් ටිකක් දුන්නා ඉස්සරහින්. නේද? ඉතින් දැන් මුළු සංසාර ජීවිතේම ඉතින් මොකද කරන්නේ? අර දිව උඩ දිය කරන්න හපනවා. හරිද? මේ හපලා හපලා හපලා පුරුදු වෙලා තියෙන පාර ගිල්ලේ නැතත් හපන්න පුරුදු වෙලා නැද්ද සමහර අය? නේද? ඒ බුලත් පිට එහෙම කියන්නේ. ගිලෙන ගිලෙන දෙයක් නෑ හැබැයි හැම වෙලේම අර පුරුද්දට මේක හප හපම ඉන්න ඕනේ. නැත්තම් චුයින්ගම් කියන්නේ නේද? අර කියන්නේ මේ ලෝකේ රහක් නැහැ. හැබැයි හප හප ඉන්න හප හප ඉන්න එහෙම හරි තනසෙන්ඩයි ඕනේ. හරිද? ඒ තරම්ම මේකේ හැටි ඉතින් මේ දිව උඩ දිය වෙන දේවල් ඒ මොහොතේම ඇති වෙලා නැති වෙලා යන හින්දා අපි මොකද කරන්නේ? සතියකට සැරයක් එළවලු ගේනවා කියනකොට ගෙදෙට්ට කොහොමද දන්නේ ගේන්නේ මාසේ. මේ සතිය ගෙනාපුවම ඊළඟ සතිය ගේන්නේ. නේද? සති තුනකට සැරයක් විතර තමයි ආයෙ ගේන්නේ අර ගෙනාපුවම. ඇයි? මාරුවෙන් මාරුවට කණ්ඩ. මොකද? මං කියනවා මාරුවෙන් මාරුවට වෙන වෙන රස જાති ගේනවා නම් gedara ඒ මොකක්ින්දද? තෘෂ්ණාව නේද? දිවේ දිය කරගන්න ඔය ගේන්නේ. දිය කරලා නැති වෙච්ච ඒවා ඇති කරගන්න. නැති වෙච්ච ඇති කරන්න. ඉතින් මේක දැනෙන්න ඕනේ මේ සිහිය උපදින්න ඕනේ කෙනෙකුට. මේ තමයි ජීවහා සම්පස්සජ වේදනාව. ඒක උපදිනවා මේ දිවේ හම්බෙච්ච බෙරගෙඩිය තමයි මේ දිව. මේකේ අදාළ දේවල් වදිනකොට රසයක් වේදනාවක් උපදිනවා. ආන්ගේ වේදනාව උපදවා ගන්නට මොන්න තරම්නම් පොරාල්නවද කියන්න බලන්න. පෝලිම් පයින්නවද නැද්ද? නේද? අනිත් අභිප්‍රාය යනවද නැද්ද? නේද? කවදාද ඉවර වෙන්නේ? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්තිමට මැරෙන මොහොතේදී තවත් මදි, තවත් මදි කියලා මැරුණොත් ආයෙතින් තලගුවිදිවක් හරි හම්බෙනවා. නේද? ආයෙකක් හම්බෙනවා. ඉතින් අනන්ත දුක් ගොඩක් විඳිනවා පින්නත් නේ. ඔය ටික කරගන්න මහා දුක් ගොඩක් විඳිනවා. හැබැයි මේ විඳින දුක් දැනෙන්නේ නැහැ තණ්හාවේ තරම. බලමු දුක් විඳින්නේ නැද්ද කියලා. හරිද? දැන් කාට හරි පුළුවන්කම තියනවද අඹ ගෙඩියක් අරගෙන දිවට දාලා නෙලි රස විඳින්න? බෑ. නේද? නෙලි රස විඳින්න පුළුවන්කම නැහැ. එහෙනම් මේ සැප වේදනා හැදෙන්නේ මට ඕන විදිහටද කියලා කල්පනා කරලා බලමු. අපි හිතනවා කියලා නෑ නෑ. අඹම දැම්මොත් අඹම හැදෙනවා. හරිද? එහෙනම් ඔන්න උදේ පාන්දරක කෙනෙකුට හිතෙනවා මී අඹ ගෙඩියක් නේද? දිවේ දිය කරන්න ඕනේ කියලා. හරිද? මොකද මී <laughs> මී අඹ සැප වේදනාව හදාගන්න. ඔය භාෂාවෙන් කියන එක හොඳයි. නේද? රස විඳින්න ඕනේ කියනවට වැඩිය කෙරෙන විදිහටම කියන එක හොඳයි. කාට හරි හිතෙනවා මගේ දිව උඩ මී අඹ ගෙඩියක් දිය කරන්න ඕනේ අද. මොකද ඒ තණ්හාව ඇති වෙලා අර පරණ දිය කරපු වෙලාවේ ඇති වෙච්ච සැප වේදනාව නැවත ඇති කර ගැනීමේ ආසාවකින් එයාට දැන් ඕන වෙනවා ඒක දිය කරගන්න මේක උඩ. දැන් එයා මොකද කරන්නේ? දැන් නැහැ. හොයනකොට නැත්තම් එයාට సంతానගතව ඇති වෙන්නේ සැප වේදනාද දුක් වේදනාද? දැන් එයාට බොහෝ දුක් වේදනා උපදිනවා. දැන් එයා යන්න ඕනේ අර අංශුමාත්‍රිය මීයඹදිය කිරිල්ල හොයන්න මීයඹ හොයන්න යන්න ඕනේ. යන හැම වෙලාවකම එයාට ඇති වෙන්නේ සැප වේදනාද දුක් වේදනාද? ඔන්න දැන් එයා ඇවිදගෙන යනකොට කවුරු හරි මීයඹ කනවා දකින්නවා. දැන් කොහොමද? දුක් වේදනා අඩු වෙනවාද වැඩි වෙනවාද? වැඩි වෙනවා. නේද? ඒක මේ ලෝකේ හැටිද නැද්ද? හා. දැන් මෙයා මේ වගේ දුක් වේදනාව මෙයාට හට ගන්නවා හට ගන්නවා හට ගන්නවා. නමුත් මෙයාට දුක් වේදනාව විඳිනවා කියලාවත් දැනෙන්නේ නැහැ අයියේ. කොහොම හරි හොයාගෙන කනකොට ඇති වෙන සැප වේදනාව ගැන තියෙන අදහස හින්දා. දැන් මෙයා කොහොම හරි කරලා මහන්සිලා මීයාඹ ගෙඩියක් හොයාගන්නවා. හොයාගෙන ඔන්න දැන් කන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න දිය කරන්න පටන් ගන්නවා. දිවේ දත් වලින් හපලා දිව උඩ දිය කරනවා. හරිද? මේ දිය කරනකොට මෙයාට දැන් ඇති වෙන්නේ මොනවාද? සැප වේදනා ඇති වෙනවා. දැන් අපි දෝ පැය 4ක් 5ක් දුක් වේදනා හටගත්තා. කරන් දැන් නැහැ හටගත්තා. දැන් ඇති වෙනවා සැප වේදනා කොච්චර වෙලාවකටද? අඹ ගෙඩි ඉවර වෙනකන් විනාඩි 5ක් කියන්නකෝ. දැන් අඹ ඉවරයි. දැන් ආය උපදින්නේ මොනවද? ආය දුක්. එහෙනම් දිග දුක් වේදනා පුංචි සැප වේදනාවක් ආය දිග දුක් වේදනාවක් හට ගන්නවා. එහෙමද නැද්ද? එහෙම නේද? ඕක දැනගත්ත සමහර අය ඉන්නවාකෝ මට හොඳට ධනය තිබුණොත් මී අඹ ගොඩක් ගොඩ ගහ ගන්න බැරිය මෙතන කියලා ඔන්න ඔය සඳහා ධනය හොයනවා වැඩිපුර ගොඩක් ගොඩයි එක දිගට දාන්න පුළුවන් එතකොට. එක දිගට දිව උඩ දිය කරන්න පුළුවන් එතකොට. ඒකින්ද ධනය හොයනවා. ධනය හොයනකොට මතක් වෙනවා ධනයට විතරක් ඕක කරන්න බෑ. මීයඹ අඩුයි ලෝකේ. අනිත් අයත් මේවට අනිත් අයත් මේවට පොරාලනවා නේද? කවුරුත් දිවේ මීයඹ දිය කරන්න කැමති. ඒකින්ද මම බලවන්ත වුණොත් අනිත් අයගේ අඹ හරි ගෙනල්ලා මෙහෙම පියාගන්න පුළුවන්. මෙන්න මේකින්ද මොකක්ද ඕන වෙන්නේ ජීවිතේ ජීවත් කරවන්න? ධනයයි ධනයයි බලයයි දෙකම ඕනේ. දැන් කාටවත් දොස් කියන්න එපා වට. ධනේ බලය හිව්වා කියලා දොස් කියන්න එපා. දැන් දන්නවනේ මොකටද කියලා. නේ. ඒක මේ సంతානවල හැටි. නේද? එහෙනම් ධනයයි බලයයි දෙක ඕන උනේ ওই වැඩේට. මෙන්න මේක අමතක වෙලා එක සිහියක් නැති වෙලා වුණේ. මෙන්න දැන් ගොඩක් ගොඩ ගහගත්තා. දැන් ධනයයි බලයයි හොයාගෙන ඇයි මේක ඇති වෙන ඒවා නැති වෙනවනේ. ඒකින්ද ඔන්න දැන් ගොඩක් හොයාගත්තා. හොයාගෙන ඒක කියන්නේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ කියන්නේ ඒකයි. මේ බලන්න වෙච්ච දේ. දැන් මෙයා පළවෙනි gediy කනවා. ආ සැප වේදනා උපදිනවා. දෙවෙනි gediyත් කනවා. ඒත් සැප වේදනා හැදෙනවා මේකේ. තුන්වෙනි එකත් කනවා. එතකොට සැප වේදනා ඉස්සලට වැඩිය අඩු වෙනවා. හතරවෙනි එකත් කනවා, පස්වෙනි එකත් කනවා. දැන් එන්නේ නැහනේ. දැන් එන්නේ නැහැනේ සැප වේදනා. දිවක් තියෙනවා, මියබක් තියෙනවා. ඒ දෙක හැප්පෙනවත් එක්ක හැබැයි දිවේදිය කරාට දැන් සැප වේදනා එන්නේ නැහැ. දැන් කවුරු හරි බලෙන් පොල්ලක් අරගෙන කනව තව ගෙඩියක් කියලා තව එකක් ඕකුඩ දිය කරලා දානවා. දුක් වේදනාවක් එන්න පටන් ගන්නවා. අමාරු වෙන්නද නැද්ද? නේද? එහෙනම් උපදින සැප වේදනාව මට ඕන විදිහට උපදිනවාද? නෑ. මට ඕන වෙලාවට උපදිනවාද? නේද? ඔන්න ස්පර්ශයක් ඕන වෙලා කියන අම්මෙකුට දරුවෙක්ගෙන් සැප වේදනාවක් ලබා ගන්න ඕන වෙලා එයා හුඟ කාලෙකින් දැක්කේ දැක්කින්ද දැන් වැළඳ ගන්න ඕන වෙලා. හරිද? දැන් ආදරය කරන තමන්ගේ දරුවාව වැළඳ ගැනීමෙන් මවට හෝ දරුවාට සැප වේදනාවක් ඇති වෙනවද නැද්ද? ඈතිනම් දුවගෙන ඇවිල්ලා මොකද කරේ මේ දෙන්න දැන් තදින් වැළඳ ගත්තා. දැන් සැප වේදනාවක් ඇති වෙනවා. හරි. දැන් ඉතින් මෙහෙම විඳ බැදෙන්නත් එක්ක. සුට්ටකින් මොකද වෙන්නේ? ඇති වෙන සැප වේදනා නැති වෙලා මහා දුක් වේදනා ගොඩක් හට ගන්නවා. එතකොට මොකද කරන්නේ? නේද? ආය අතාරින්න වෙනවා. ඈත් වෙලා ඉන්න වෙනවා. කෙනෙක් මොකද කරන්නේ? සැප වේදනා හදාගන්න කියලා හොඳ නැටිල්ලක් නටනවා සංගීතයක් දාගෙන නේද? රිද්මයක් දාගෙන නටාගෙන නටාගෙන නටාගෙන යනවා. ටිකකින් දුක් වේදනා හට ගන්නවා. නේද? ඒක අමතක වෙනවා. අර විනෝද ගමන යන්න කියලා එන්න කිව්වේ. ඒ කට්ටියත් එක්ක සැප වේදනා හදාගන්න විනෝද ගමන ගිහිල්ලා එනකොට කොහොමද? දවස් ගාණක් යනකම් කොහොමද? ඊට පස්සේ පසුම්බිය බලනකොට කොහොමද? නේද? දිගටම දුක් වේදනා. එතකොට මේ උපදින සැප වේදනා පෝලාරික වශයෙන් ගත්තත් සියුම් වශයෙන් ගත්තත් යම් සැප වේදනාවක් තියනවාද ඒක නැති වෙන හින්දා ඒකෙන් හටගන්නෙම දුකක්. හටගන්නෙම දුකක්. ඇති වෙන සැප වේදනා මට ඕන විදිහට ඇති වෙන්නේ නැහැ. මට ඕන විදිහට නැති වෙන්නේ නැහැ. දුක් වේදනා ඒත් එහෙමයි. දුක් වේදනාත් මට ඕන හැටියට හටගන්නෙත් නැහැ. මට ඕන හැටියට නැති වෙන්නෙත් නැහැ. නේද? ඒවා හටගත්තොත් හටගෙනම තියෙනවා නැවත නැවත හටගන්නවා නැවත නැවත ඉතින් මහා දුක් ගොඩක් විඳින්න ඕන. සැප වේදනාවක් විඳීමෙන් තියෙන අනිත් සාපය ගැනත් අපි කතා කරා. යම් සැප වේදනාවක් නැවත නැවත නැවත නැවත විඳීම වහකනවා වාගේ වැඩක්. ඇයි ඒ විඳ හින්දා ඉස්සෙල්ලා පැහැදිලි කරපු හින්දා මම ආයෙ කියන්න යන්නේ ඒ විඳ වාරයක් වාරයක් වාරයක් ගානේ දඬුවම් තියෙනවා නේද මහා දුක් වේදනාවකට හේතු වෙනවා එතකොට දැන් මොකද මේ වේදනාව ගැන කියන්නේ වේදනා තුන් જાතියයි සැප වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා එතකොට මේ වේදනා ගැන දැන් මොකද කියන්නේ ඒවා මං ඇති කරගන්නවාද ඒවා මමද මේ හැප්පෙනකොට ඇති වෙන වේදනාව මමද? ඒවා නিত্যද? ඒවා සැප කොට ගන්න පුළුවන්ද? ඒවා මගේ කොට ගන්න පුළුවන්ද? මගේ දරුවා කියන්නේ ඒ දරුවාගේ ශරීරයේ ඇති වෙන වේදනාවද? වේදනාව සතා කියලා ගන්න පුළුවන්ද? මෙතන ඉන්න සත්වයා කියලා වේදනාව ගන්න පුළුවන්ද? ජීවයක් කියලා ගන්න පුළුවන්ද? ඇයි ඒක? ඒක එක කාරණා හින්දා ඇති වෙන එක එක කාරණා හින්දා ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක මගේ කරලා ගන්නත් බෑ. ඒක ආත්ම කරලා ගන්නත් බෑ. ඒ කියන්නේ නවත්තන්නත් බෑ. පවත්වන්නත් බෑ. නවත්තන්නත් බෑ. පවත්වන්නත් බෑ. හරිද? ඊළඟට ඉතින් කියනවා මොකද කරන්නේ? වේදනාවයි කියලා කිව්වොත් මොකද කරන්නේ කියලා කියන්නේ. එහෙනම් ඒක අනාත්ම ලක්ෂණය හොඳටම තියෙනවා. එහෙනම් අපි තුලම ඇතිවෙන වේදනාවල් වල තියෙන යථාභූත ස්වરૂපය යම් පමණකින් දැනගන්නකොට මේ වේදනාවල් කෙරෙහි ඇතිවන්නේ සතුටක්ද කලකිරීමක්ද ඇත්තටමද ඔය කියන්නේ? නේද? අන්න බලන්න. ඔන්න ඔය ඇති වෙලා නැති වෙලා යන අනාගත දුක් උපදවනවා කියලා දැනගෙන මට ඕන හැටියට තියාගන්න බෑ කියලා තේරෙනකොට නම් කලකිරීම. ආන්ගේ කලකිරීම ඇති වුණා නම් වේදනාවක් මතක් වෙද්දී ඒකට කියනවා සිහිය මෙච්චරකල් අසීයෙන් හිටිය මට නේද? දිව උඩ අඹදිය කරනවා කියලා දැනෙනකොට ඔන්න සිහිය ඉපදුනා. ඒකනේ ඇත්තට මේ කරලා තියෙන්නේ. නේද? දත් වලින් හපහප දිය කර කර දාලා. නේද? මේක ගාවලා ගුලි පිටින් ගිහලා නැහැ. නේද? ඉතින් මේ වගේ මේ ශරීරය පුරාවටම හටගන්නා වූ යම් චක්කු සංපස්සජ, සෝත් සංපස්සජ, ඝාන සංපස්සජ, දිව්‍ය සංපස්සජ, කාය සංපස්සජ, මනෝ සංපස්සජ කියලා කියන යම් සැප වේදනාවල් තියෙනවාද? ඒ හැම සැප වේදනාවක්ම ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ වාගේ අයිතිය මට නෑ. ඒ වගේ අයිතිය මට නෑ. මට ඕන හැටියට වෙන්නේ නෑ. මට ඕන හැටියට වෙන්නේ නෑ. මේ බලන්න පින්නන්නේ. චක්කු සම්පස්සජ වේදනා කියන එක පොඩ්ඩකට ගමු මේක මොහොතකට. චක්කු විඥානය හටගන්නේ මොනවයින්ද? ඇහැ රූපයක් නිසා. ඇහැ කියන එක මට ඕන හැටියට තියෙන එකක්ද? චක්කු ඒ කියන්නේ චක්කු ප්‍රසාදය කියන එක මට ඕන හැටියට හැදෙන දෙයක්ුත් නෙවෙයි. මට ඕන හැටියට හැදුන දෙයක්ුත් නෙවෙයි. මට ඕන වෙලාවලට පාත්තන්න පුළුවන් එකකුත් නෙවෙයි. රූපය රූපය රූපයට ඕන හැටියට පවතින දෙයක්ද? චක්කු ප්‍රසාදේ චක්කු ප්‍රසාදයට ඕන හැටියට පවතින දෙයක්ද? එහෙනම් මේ දෙක හට ගැනීමෙන් මේ දෙක ගැටීමෙන් ඇතිවන්නා වූ චක්කු විඥාණය මට ඕන හැටියට හටගන්න එකක්ද? නෑ. එතකොට දෙකක් ඒ දෙන්නටවත් ඕන හැටියට හටගන්න දෙකක් නෙවෙයි. ඒ දෙන්නා හින්දා හටගන්න එක එතකොට දෙකක් ඒ දෙන්නට ඕන හැටියට තඩගන්න නෙවෙයි ඒ දෙන්නා හින්දා හටගන්න එකයි අර දෙකයි එකතු වෙලා හැදෙන එකක් තමයි චක්කු සම්පස්සය කියලා කියන්නේ. එතකොට ඔන්න එහෙනම් චක්කු සම්පස්සජ වේදනා කියලා කියන එක මට ඕන වෙලාවට හටගනේද? සෝත සම්පස්සජ වේදනා කියන එක මට ඕන වෙලාවට හටගනේද? ඒක මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන සිද්ධ වෙන වැඩපිළිවෙලක්. ඒක සිද්ධ වෙන හුලං හමනවා වගේ. වැස්ස වහිනවා වාගේ, දේ දුන්න පායනවා වාගේ, හ්ම් සුලිසුලන් වාගේ, ගලාගෙන යන වතුර වාගේ මට ඕන හැටියට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒ වගේ සම්පස්සජ වේදනා කියන එක කොයි මොහොතක හටගෙන කොයි මොහොතක නැති වෙනවද? දන්නේ නැහැ. ඒක මට අයිති එකක් නෙවෙයි. ඒක හැම නිමේෂයකම නැති වෙන එකක්. එහෙනම් ඒකෙන් දුකමයි උපදින්නේ. එහෙනම් පින්වත්නි ඔන්න ඔය වේදනාත්‍රය කියන තුන මට ඕන හැටියට තියෙන එකුත් නෙවෙයි මගේ කියලා ගන්න පුළුවන් එකුත් නෙවෙයි සත්‍යයා කියලා කියන්න පුළුවන් එකුත් නෙවෙයි ආත්මය කියලා කියන්න පුළුවන් එකුත් නෙවෙයි ඒක පැහැදිලි නේද එහෙනම් ලැබෙන සැප වේදනාවක් තියෙනවා නම් ඒ සැප වේදනාව ලැබෙනකොට පින්නන්නේ මේ ඉන්ද්‍රියන් හරහා අපිට ඇතිවිය යුතු ඇතිවිය යුතු හැඟීම අවබෝධය මොකක්ද කවුරු හරි ලණුවක් දෙන්න එනවා නම් අපිට කවුරුහරි කෙනෙක් අපිට බොහෝ සැප වේදනා බොහෝ සැප වේදනා ලබා දෙන්න එනවා. ඒ කියන්නේ දනුවක් දෙන්න එනවා කියන්නේ මොකද්ද? මේ යමක් දීලා ලොකු දෙයක් ගන්න හදනවා. හරිද? එහෙම කවුරු හරි එනවා කියලා අපි දැනගත්තොත් එහෙම එයාව වළක්වනවා එයාව දැක්කහම අපිට සතුටක් උපදින්නේ කපටි කියලා දැනුනොත් එහෙම සතුටක්ද උපදින්නේ කලකිරීමක්ද උපදින්නේ අම්මෝ අහුවෙන්න නම් එපා නේද අන්න සංඥාව උපදිනවා අහු වෙන්න නම් එපා අහු වුණොත් අහු වුණොත් ඉවරයි හරියට දුක් විඳින්න වෙනවා ඕවා ඔය ඔය කියන නේද ඔය කියන හුරතල් කතා හරියන්නේ ඔය කියන දේවල් රැවටිලි ඔයාට අහු වුණොත් ලොකු දුකක් විඳින්න වෙනවා කියලා අදහස් එනවද නැද්ද අන්න යම් විදිහකින් මේ ලෝකයේ මේ ශරීරයට ලැබෙන්නා වූ සැප වේදනාව වින්දොත් ඒ හම්බෙන වෙලාවෙම ඇති තතු දන්න අයට අර වගේ හැඟීමක් එන්න ඕනද නැද්ද? ඇත්තටම මේ මොහොතේ නම් දැනෙනවා අම්මෝ විඳින්න නම් විඳින්නේ නැහැ මං ආය වින්දොත් ඉවරයි දන්නවනේ වෙන වැඩේ කියලා නේද? ලණුවක් ඕක උගුලක් ඕක බිලිකොක්කක් ඕක ඇයි බිලිකොක්කක් කියන්නේ? නේද? පණු කෑල්ල දකින්නකොට මාළුවාට ඉතින් හ්ම් කාලෙකින් කෑවේ නැහැ කමු කමු කියලා මාළුවට අදහස තියෙනවා කණ්ඩ ගිය ගමන් මොකද වෙන්නේ කොක්ක ඇමිනෙනවා <laughs> මුළු ජීවිතේම එහෙමද නැද්ද නේද ඒක තමයි උපාදානය කියලා කියන්නේ කොක්ක උපාදාන කොක්ක ඇමිනෙනවා නේද බිලි කොක්කේ තියෙන පණු කෑල්ලට රැවටුණා ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හින්දා ලබන්නා වූ සැප වේදනාව මහා දුකක් දැනගත්තනම් මේ පණු කෑල්ල යටින් උල තියනවා කියලා මේක දැක්කහම බය දුවනවා නේද අන්න ඒ ඒ සංඥාව තමන් තුලින් හැදෙන්න ඕනද නැද්ද හැදෙන්න ඕන ආන් ඒ සිහිය මේ වෙලාවේ ඉපදිලා තියෙනවද නැද්ද අම් මේ මට වැරදුනා නේද මට වැරදුනා මේ වේදනාව යහපත් දෙයක් කියලා මම ඒක පස්සේ දිව්වා දැන් තියෙන මේ වෙලාවේ තියෙන කලකිරීමක් නේද ඔන්න ඔය ඉපදිච්ච සිහියට කියනවා සති කියලා ආන් ඒ සිහිය පවත්වා ගැනීමට කියනවා සතිපට්ඨානය කියලා. මම අහනවා මේ අත්තන්ගේ. දැන් ඔය වේදනාව ගැන කතා කරපු ටිකෙන් අපිට ඇතිවෙච්ච හැඟීම වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගත්තොත් වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගත්තොත් හරිද නැද්ද? ආය අලුතෙන් දුක් උපදිනව දේවල් එකතු වෙයිද? ආය පරිේශන මට්ටමට යයිද? ආය ලාභය ලබන මට්ටමට යයිද? නෑ ආය ලාභය ලබන මට්ටමට යන්නේ නෑ. මේ හිත තණ්හාව නැවත නැවත හදන්නේ නෑ නේද? හදන්නේ නෑ නේද? හදන්න ඉඩ නෑ නේද? එහෙනම් ප්‍රත්‍යක්ෂයිද නැද්ද? ඉපදිච්ච සිහිය පාත්වාගත යුතුයි කියලා. නේද? ඉපදිච්ච සිහිය පවත්වාගත යුතුයි කියලා ප්‍රත්‍යක්ෂයිද නැද්ද? හැබැයි පැවතුන පැවතෙන தත්වයකට මේ වැඩේ කරගත්තොත් යම් විදිහකින් ආය පරේෂණ ලාභ නේද චන්දරාග ওই தත්තර මේක යන්නේ යන්නේ නැහැ. ඒක හොඳටම හොඳටම විශ්වාසයි නේද? එහෙනම් සතිපට්ඨානය කියන කාරණාව දැන් අපිට තියෙන්නේ ওই ටික කතා කරලා කොහොමද පවත්වා ගන්නෙ කියන එක කතා කරන්න. ඒක ගැන සැකයි නේද තාම? පවත්වා ගන්නවා කියන එක ප්‍රායෝගික නම් අය කිසි සැකයක් නැහැ මේක කරන්න පුළුවන්. නේද? පාත්තා ගන්නවා කියන එක ප්‍රායෝගික නම් කිසි සැකයක් නෑ මේක කරන්න පුළුවන්. දැන් අපි මේ කතා කරගෙන යන ගමන් කාගෙත් කුකුසක් තියෙනවා. බලමු මේ හාමුදුරුවෝ මොනවද කියන්නේ කියලා පවත්වා ගන්න ක්‍රමය. නේද? බලමු මොකද්ද කියන්නේ කියලා. හොඳයි. එහෙනම් වේදනාව ගැන පවත්වා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නා නම් මේ ක්‍රමේ හරියනව නේද? එහෙනම් නැති සිහිය උපදවා ගන්න ඕනේ ඒ සිහිය පවත්වා ගන්න ඕනේ කියන එක හරියි. දැන් ඊට කලින් අපි මේ හොයාගෙන යන්නේ මං කවුද මං කවුද කියලා මේක අහෝසි එකක් ළඟද මේ තණ්හාව ඉපදිලා තියෙන්නේ කියලා බලා ගන්න. හොඳයි. දැන් එහෙනම් වේදනාවත් හරියන්නේ නැහැ. ඔන්න මම දැන් එක පාටම කියනවා මේ හිටපු ජනාධිපතිතුමා කියලා. එක පාටම කියනවා දැන් ඉන්න ජනාධිපතිතුමා කියලා. මේ මතක් වුණාද නැද්ද? හිටපු ජනාධිපතිතුමා කියලා කියනකොට ඉන්න ජනාධිපතිතුමා මතක් වෙනවද? නෑ. මම දැන් එකපාරටම කියනවා අරලිය මල කියලා. කාට හරි පිච්ච මල එහෙම මතක් වුණාද? නෑ. නේද? මම එකපාරටම කියනවා පිච්ච මල කියලා. කාට හරි රෝස මල එහෙම මතක් වුණාද? නෑනේ. එහෙනම් ඔය පැත්තේ ඔය උපදින දේ මගේ අතේද නැද්ද මේ වෙලාවේ? නේද? ඔය පැත්තෙන් උපදින සංඥාව කියලා කියන මේ කාරණාව මගේ පැත්තෙන් කරනවද නැද්ද මම මෙතන ඉඳන්? පිච්චමල කියනකොට ඉතින් නවත්ත ගන්නකො පුළුවන් නම්. ඈ නේද? ඈ පිච්චමල කියනකොට නවත්ත ගන්නකො ඒක එන්න දෙන්නේ නැතුව. දැන් මං අම්මා කියනවා. අම්මා කිව්ව ගමන් මොකද උනේ? ඒකම අම්මද මතක් උනේ? තම තමන්ගේ අම්මා මතක් වුණා. මොකද දන්නේ වෙනස? ගෙන්නා ගන්නා දේද එන දේද ගෙන්නා ගන්න දේද එන දේද එන දේ එනවා එනවා නේද මොනවා හින්දා දෙන්නේ අතීතයේ හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මේකේ හට ගන්නවා ඒකට කියනවා සංඥාව කියලා ඒකට කියනවා අතීත සටහන අතීතයේ සටහන් වෙච්ච දේ හරිද අන්න ඒකට කියනවා සංඥාව කියලා ඒක අර කයට අයිතිත් නැහැ වේදනාවට අයිතිත් නැහැ. අපි ළඟ සිද්ධ වෙන දේවල් බැලුවේ අපි. කය මමද මගේද අනුන්ගේද අන් අයගේ කයවල එයාලගේද කියලා බැලුවා දැන්. තමන්ගේ දරුවා ගැන අරගෙන. කයට අමතරව මෙතන තිබුණා වේදනාවල් වගේ. දැන් ඒ කය කයට අයිතිත් නැති පටවියාපෝ තේජෝ වායෝ කියන හතරට අයිතිත් නැති වේදනාත්‍රයට අයිතිත් නැති තව වැඩ පිළිවෙලක් තියෙනවා. තවත් වැඩ පිළිවෙලක් මේ සතා හොයන්න යන්නේද? සතා කවුද කියලා හොයන්නේ අපි මේ. ඉතින් අන්න ඒ වැඩපිළිවෙල තමයි යම් ඉන්ද්‍රියකින් යම් අරමුණක් එනකොට ඒකට අදාළ සංඥාව එනවා. සංඥාව එනවා. එහෙම නේද? ඉන්ද්‍රියකින් අරමුණක් එනකොට ඒකට අදාළ සංඥාව එනවා. හ්ම්. බලමු එහෙමද කියලා. මම දැන් කියනවා කුරුණෑගල සමරසිංහ මහත්තයා කියලා. ආවද? ආවද? ඇයි? එන්න නෑ. මොකද්ද? මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්වා. එන්න නෑ නෙවෙයි එන්න නෑ. නේද? එන්න නෑ. එන්න නෑ. නේද? එහෙනම් අන්න බලන්න පින්වත්නි මට ඕන විදිහට එන්නේ නෑ. එහෙනම් අනිත්‍යයි කියන සංඥාව එන්න නැත්තම් ඉතින් එන්නේ නෑ. හැබැයි මම මෙතෙන්ට ගෙනල්ලා එක සැරයක් සමරසිංහ මහත්තයාගේ ෆොටෝ එක පෙන්වනවා මෙහෙම කරලා. ඒක ලොකුවට පෙන්වනවා මෙතන මොකක් හරි එකක් දාලා පෙන්නලා දැන් ඒක පැත්තකට දාලා ඊට පස්සේ කියනවා මේ තමයි සමරසිංහ මහත්තයා කියලා හඳුන්වලා දීලා ඊට පස්සේ කියනවා කුරුණෑගල සමරසිංහ මහත්තයා කිව්වම මෙන්න එනවා ඒ දැන් එන්න ආ එන්න තියෙනවා නේද ආන්නේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදීනව ප්‍රහාණ විරාග නිරෝධ සබ්බ ලෝකේ අනබිරත සබ්බ සංකාරේසු අනිච්ච ආදී වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ අපිට නිවැරදි සංඥා ගෙන්න ගන්න කියනවා අපේ හිතට. ගෙන්න ගන්න නම් කලින් තියෙන්න ඕනේ. ඒක ද සංඥාවේ කියන එක මට කැමති කැමති වෙලාවට හදාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අතීත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. අතීත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. ඒක අපේ දරුවාගේ හිතේ ඇතිවෙන සංඥාවත් මගේ ඇතේ හිතේ ඇතිවෙන සංඥාවත් මට ඕන හැටියට වෙන්නෙත් නැහැ. නවත්තන්නත් බෑ. පවත්තන්නත් බෑ. නේද? ඔන්න සමහර ඇත්තෝ සමහර අය දුකටපත් වුනහම දුකටපත් වෙලා ඉන්න ළඟට ගිහිලා කියනවා හරි පුදුම කතාවක්. ඕක දැන් අමතක කරලා දාන්නකෝ කියලා. නේද? අමතක කරලා දාන්නකෝ. ඉතින් අමතක කරලා දැම්ම නම් ඉවරයි නේ කියනවා. අර වැඩේ වෙච්ච තුවාලේ තියෙන කෙනාට මොකද වෙන්නේ? හොඳටම ගේන්ති යනවා. ඔහොම කිව්වහම. ඇයි? අමතක කරලා දාන්න පුළුවන් නම් ඉතින් මම නේද මතක තියාගෙන ඉන්නේ නැහැ. ඇයි මට දුක් වේදනා උපදින සංඥා මට කැමති කැමති වෙලාවට අයින් කරන්න බෑ. නේද? මට කැමති කැමති වෙලාවට දුක් වේදනා ඇති වෙන සංඥා අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. නේද? එහෙනම් බලන්න පින්නත් මේ සංඥාව කියන එක මට කැමති කැමති විදිහට පවතින්නෙත් නෑ. ඇති වෙන්නෙත් නෑ. අරලිය මල කියනකොට ඇති වෙච්ච සංඥාව පිච්ච මල කියනකොට නැති වෙලා. පිච්ච මල කියනකොට ඇති වෙච්ච සංඥාව රෝස මල කියනකොට නැති වෙලා. එහෙනම් ඒක නිට්ටයද? නෑ. එහෙනම් මං ඔය මාළොකට හිතාගෙන ඉන්න මට ආදරය කරන අය ඉන්නවනේ නේද? හිතාගෙන ඉන්නේ කොහොමද? එයාට මං ගැන හැම වෙලේම සංඥා නැති කියලා හිතාගෙන ඉන්නේ. හැම වෙලේම අපි කියන්නේ මාව මතක් වෙන නැති හැම වෙලේම කියලා. ඉතින් එහා පැත්ත මොකද කරන්නේ? එහා පැත්ත නේද? එහා පැත්ත කියන්නේ දැන් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න සංතාන තියෙනවා. මේවා මේවා සංසාරගතව නිවන් දකින්නකම් එකට යන නේද කියලා අර වරද්දගත් උපාදාන කරගත්ත වස්තු වර්ගයක් තියෙනවා. එන්න ඒ වස්තුවේහි සංඥා උපදිනවා. හරි ටික කාලෙකින්ම නැති වෙනවා. ඉතින් මොකද කරන්නේ? කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක නිත්‍යයි කියලා ගත්ත හිඳයි නැති වෙන කාලය එනකොට මොකද කරන්නේ? කෑ ගහනවා. නැති වුණු දැන් ඉස්සර වගේ නැතු මාව මතක් වෙන්නේ නැතු කියලා කෑ ගහනවා. නේද? මහා විලාප තිනවා. ගඟවල් වලට පයින්නවා. පැනඩෝල් බොනවා. නිදිපැති බොනවා. කෝච්චි වලට පයින්නවා. මොකද ඉතින් කරන්නේ එහා පැත්තට වග කියන්න බෑ ඒකට. නේද? කාටවත් වග කියන්න බෑ. අපි හිතනවා එහා පැත්තට වග දෙන්න දෙන්න එකතු වෙලා පොරොන්දු ඇති කරගන්නවා. මේ මැරණකම් අමතක කරන්නේ නැහැ එක පැත්තකින් මේක කඩනවා නෙවෙයි කැඩෙනවා. කඩන කෙනා කියලා අපි කියන කෙනාට ඒ කැඩීමෙහි අයිතියක් නැහැ පින්වත්නි. ඇයි කැඩීමෙහි අයිතියක් නැත්තේ? ඒක එයා කරන එක එයාට ටික කලකින්ම මෙන්න වෙන සංඥාවකයක් එන්න පටන් අරගෙන තියා මොකද කරන්නේ? රෝගයක් හදනවා වගේ හරියට නිකන්. කොණ්ඩේ පැහුනවා වගේ, හැම රැලි වැටෙනවා වගේ. නේද? ඉතින් එතකොට එයාට වෙන සංඥාවකයක් එන්න පටන් ගත්තාම මේ මේ සංඥා එන්නේ නෑ. ඉතින් කෑ ගැහුවට වැඩක් නෑ. ඕක මොකද? ඔන්න ඔය සිද්ධිය දන්න කෙනෙක්. හරි මේ సంతානවල සිද්ධ වෙන සිද්ධිය දන්න කෙනෙකුට ඇවිල්ලා කෙනෙක් කියනවා මට හැම වෙලෙම මතක් වෙනවා කියලා. හරිද? කියලා දැන් කියනවා මම මම මැරෙනකම් මට එහෙමයි කියලා කිව්වහම මේ සංඥාව අනිත්‍යයි කියලා දන්න ඇත්තෝ පින්වත්නි අරකෙන් උද්දාමයටපත් වෙයිද? එයා හොඳටම දන්නවා ඕක ඉක්මනින්ම නැති වෙනවා. ඕක එයාට අයිති එයා හොය කිව්වට මගේ හිතට මේ මතක් වෙනවා මතක් වෙනවා කිව්වට ඒක එයාටවත් අයිති නෑ කියලා අපි දන්නවා නම් ඒ පිළිබඳ බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ඉදීද ඇති නොයිද අපේ පැත්තෙන් බලාපොරොත්තු ඇති කරගන්නේ නෙවෙයි ඇති ඇති වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැහැ ඇයි බලාපොරොත්තු තියන්න දෙයක් ඇත නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්තම් දුකක් ඇති වෙන්නේ කැඩෙන්න දෙයක් නැහැ කැඩෙන්න බලාපොරොත්තුවක් නැත්තම් දුක් ඇති වෙන්නේ නැහැ තේරෙනවද ටික ටික අහෝසි වෙන විදිහ නේද පංච උපාදානස්කන්ධේහි යථාභූත ස්වરૂපය නොදන්නාකම හින්දා මහා දුක්ගොඩක වැටිලා ඉන්නවද නැද්ද? නේද? එහෙනම් මේ සංඥාව සංඥාව කියලා කියපු එක මමත් නෙවෙයි. මගේත් නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි. ඇයි මම නෙවෙයි කියන්නේ? මේක මම කියලා ගන්න බෑ. ඒක මගේ ළඟ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක මගේ කියලා ගන්නත් බෑ. මේක නවත්තන්නත් බෑ. පවත්වන්නත් බෑ. නේද? මේක සැපයි කියලා ගන්න බෑ. ඇයි ඒක හැම වෙලෙම නැති වෙන දෙයක්, වෙනස් වෙන දෙයක්. එතකොට මේ මම කියලා ගත්ත කෙනා මේ කයත් නෙවෙයි වේදනාවක් නෙවෙයි සංඥාවක් නෙවෙයි මගේ කියලා මං හිතාගෙන ඉන්න මේ කොටස් මගේ කියලා මට ගන්න පුළුවන් කමක් කොහොමත්ම නැහැ ඒක මේ හුලග යනවා වාගේ වෙන වැඩ පිළිවෙලා එහෙනම් අයිතියක් නැති එකට මේ අයිතියක් තියනවා කියලා හැඟීම් ඉපදිලා තියෙන්නේ මද මේක ඇතුළ ගැන විතරක් නෙවෙයි වෙන ඒවා ගැනත් මං අයිතියක් ඇති කරන් ඉන්නවා නේද මගේ පුතා කියලා මං කියනවා. අඩුම තරමේ. එයාටවත් බැරි කොට එයාගේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වැඩේ පාලනය කරගන්න මං කොහොමද ඒක පාලනය කරන්නේ? හ්ම්. හොඳයි. එහෙනම් සංඥාව කියන එකත් ඒ වගේමද නැද්ද? දැන් එහෙනම් සංඥාව හරියන්නේ නැහැ. ඒකත් සත්‍යයා පුද්ගලයා කියලා ගන්න බෑ. දැන් මොනවද දන්නේ තව ඉතුරු? සංස්කාර කියලා එකක් තියෙනවා. ඒකත් තියෙන සංස්කාර සංස්කාර සංස්කාර කියන්නේ නැතුව මේක අපේ චිත්ත સંතානයේ නැත්තම් මේ ශරීරය ආශ්‍රය කරගෙන හටගන්න විදිහ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. හරි ඒකට මම ඉස්සෙල්ලාම උදාහරණ දෙකක් කිව්වේ. හිටපු ජනාධිපතිතුමා කියලා කිව්වා. මේ සමහර කට්ටියගේ මූණ ඇඹුළුණා. මේ සමහර කට්ටිය බොහොම අපූර්වට බලනවා මම එදියා. නේද? මොකක්ද ඒ වෙන්නේ? අන්න ඒ සිද්ධ වෙන සිද්ධිය. හරිද? ආන් ඒ සිද්ධ වෙන සිද්ධිය පින්නත් නේ කෙනෙකුට කැමැත්තක් උපදින අතරවාරේ දැන් අපි ධූරියන් කියලා කියමුකෝ ඒත් එහෙමයි. ධූරියන් කියපු ගමන් සමහර අය මෙතනදීම මහා අප්‍රසන්න හැඟීමක් ඇති කරගන්න අතර සමහර අයට කැමැති කියන හැඟීමක් උපදිනවා. මෙන්න මේ සංස්කාරය සිද්ධ වෙන විදිහ හිතේ සිද්ධ වෙන විදිහ හොඳට තේරුම් කරවන්න මම පුංචි වැඩක් කරන්නම්. හරිද? අමු අඹ ගෙඩියක් අරගෙන හරි මේක පුංචි පුංචි කෑලි වලට කපලා හොඳට පොල් කට්ටකට දාලා මිරිස් දාලා ලුණු දාලා කොටලා මේ මොකද උනේ අන්න බලන්න පින්නන්නේ සැකසීම කියන්නේ ඒකයි. හරි ලෑස්ති වුණාද නැද්ද? හොඳටම දන්නවා මෙහි ඒවා නෑ කියන්න හැබැයි ලෑස්ති වෙන්න. අන්න ඒ වගේම හිත මේ අරමුණු නොයේකුත් අරමුණු ඉදිරියේ පින්නන්නේ අපේ సంతානෙහි. ඔය දිවේ සකස් වුණ කේතය වගේ අපේ సంతානෙහි වෙනස්කම් ඇති වෙනවා. වේගෙන් වෙනස්කම් ඇති වෙනවා අරමුණු ඉදිරියේ. කැමති. ඒක ඔయిత වැඩිය බොහොම වේගවත්. හරිද? දැන් බලන්න ඔය ටික කියන්න මට වෙලාවක් ගියානේ. නේද? ඔය අභාචාරුව ගැන කියන්න වෙලාවක් ගියා. හැබැයි අපි ඔන්න පිරිසිදු සිතකින් පහන් සිතකින් පාර යනවා. පාර යනකොට මේ පැත්තෙන් තරහකාරයෙක් දකිනවා. තරහකාරයාව මෙහෙම කරලා දැක්කද ඇසිපිය හෙලන වේගකටත් වැඩිය වැඩි වේගයකින් තරහ කියන එක සකස් වෙනවද නැද්ද? නේද? ඒකයි මම කියන්නේ පාරේ යන්නවත් නැහැ කියලා. හරි කරදර තිබ්බ පහුගිය ටිකේ. ඇයි? පාරවල් වල මූණු ගහලා. ඉතින් සමහර අයට පාරේ යන්නවත් නැහැ දවස් ටිකේ. ඇයි සකස් වෙනවා? නේද? අකමැති මූණුයි කැමැති මූණුයි ගහලා. දකින දකිනකොට සකස් වෙනවා. ඉතින් අන්න බලන්න මෙන්න මේ සකස් වීම. ප්‍රිය, අප්‍රිය, කැමැති, අකමැති ආදී වශයෙන් මෙන්න මේ සිද්ධ වෙන සකස් වීම මට ඕන හැටියට වෙනවාද? කැමැති කැමැති විදිහට වෙනස් කරගන්න පුළුවන්ද? නේද? මට කැමැති වෙලාවක ඇති කරගන්නත් කැමැති වෙලාවක නැති කරගන්නත් පුළුවන්ද? නේද? මොකද කරන්නේ කියලා කියන්නේ මොනවා කරන්නද කියලා තමයි කියන්න වෙන්නේ. මෙන්න සකස් වෙනවා කැමති මොනවා කරන්නද? නේද? දුක් සකස් වෙනවා. දැන් අද හැන්දෑවේ ගෙදර ගියාම අමුතුම සකස් වීම සකස් වෙන්නත් ඉඩ තියෙනවා. ගෙදර ගිහිල්ලා දකින දේ හින්දා සමහර විට මේ හකුපාඩා දෙක ඈත් වෙලා ගිරිය පිප්පිලා ඇතුලෙන් වැලිමෝ කෑ ගහනවා වගේ සද්දයක් ඇවිල්ලා කඳුළු වැක්කිරිලා මේ ශරීරයට වෙන දෙයක් මම මේ කියන්නේ. ඇතුලාන්තේ අන්න ඒ වගේ සකස් වීමක් සිද්ධ වෙන්න තියෙන දේවල් ඇහෙන් අරමුණු වෙන්න බැයිද අද ගෙදර යද්දී නෑම කියන්න කියන්න පුළුවන්ද? බෑ නේද? ඒ සකස් වීම කොහොමද කියලා බලන්න ප්‍රියයන්ගෙන් වෙන්වීමක් සිද්ධ වෙලා තිබ්බොත් අද ගෙදර යද්දී. පින්වත්නි, ඒ විදිය සකස් වීමක් මේ ශරීරයෙන් සකස් වෙනකොට මේ මනසින් සකස් වෙච්ච දෙයින්ද මොකද වෙන්නේ? දරා ගන්න බැරි වෙනකොට මේ ශරීරය කලන්ත දාලා අර නටන එක්කෙනාට හති වැටෙනකොට වැටෙනවා වාගේ නේද මං කිව්වේ නේද නටන එක්කෙනා නටනවා රිද්මයකට නටනකොට ඕම් පැත්තකටලා ටිකක් වෙලා ඉන්නවා ආයෙ අන්තම් පණ එනකොට ආය අර රිද්මෙට නැට වෙනවා නේද? ආය අමාරු වෙනකොට ආය ඉඳ ගන්නවා. ආය නැගිටලා ආය ඉතින් නැට වෙනවා නටනව නෙවෙයි ඒ. ඔව් නටන්න වෙන විදිහ මම කියලා දෙන්නම්. හරිද? ඒකත් ඒ සකස් වීම තමයි. මේ මොකද්ද සකස් වෙන්නේ සකස් වෙන විදිහට ශරීරය නටවන්න සිද්ධ වෙනවා. හරිද? ඒ වගේම අර මහා දුක්ඛිත දේ දැකලා ඇතුලාන්තේ සකස් වෙච්ච සකස් වෙච්ච චේතනාව හින්දා මේ උගුර ඇරෙනවා. ඇතුලෙන් සද්දේ පිට වෙනවා. කඳුළු වැක්කිරෙනවා. දැන් මේ ශරීරයට ඒක දරා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? කලන්ත දාලා වැටෙනවා. වැටලා දැන් ඕන් ටිකක් විවේක ගන්නවා මේ ශරීරය. හරි? කලන්ත දාලා වැටලා කරන්නේ විවේක ගන්න එක. යන්දම් වතුර ටිකක් එහෙම ගන්නකොට ආය සිහි එනවා. සිහි එනකොටම මතක් වෙනවා. මතක් වෙනකොටම ආය මොකද වෙන්නේ? අර චේතනාව ඇතුළට ආය උගුර ඇරෙනවා. වැලි මුවා කෑ ගන්න සද්ද වගේ ඕගාල සද්දයක් එනවා. නේද? බලන්න පින්නන්නේ. ඔය වගේ සකස් වීම ඉදිරියේ සකස් වෙන්න තියෙනවද නැද්ද? ඒවා උරුම කරගෙන ඉන්නවද නැද්ද? ඒ වාගේ සකස් වීම සකස් වෙන ස්වභාවය ඔය පැත්තේ තාම තියෙනවද නැද්ද? බය නැද්ද ඉතින්? බය වෙන්න ඕනද නැද්ද? ඇයි ඒව නවත්තන්න බෑ? නේද? එහෙනම් අන්න ඒවා නවත්ත ගන්න ඕනේ. එතකොට ඔය සකස් වෙන සකස් වීම අනිත් එක මේ බලන්නකො එතකොට කියයි අපේ ඉතින් ආදරේ වගේම සකස් වෙන එක නම් බොහොම හොඳයි. ඒවා සතුටුයි කියලා. මම මේ අත්තන්ගෙන් අහන්නම්. තමන් බොහෝම ආදරය කරන අය ගැන වෙලාවකට ආදරය සකස් වෙනව නේද? දැක්කහම හැම වෙලේම එහෙම දන්නේ එක වෙලාවකට ගොඩාක් කැමැත්තක් සකස් වෙන අතරවාරේ ඒ රූපයම දකිද්දී එක වෙලාවකට මොකද හිතෙන්නේ?